Divina 李艳。 the world. තමන් කියන්නේ සෝතිසියෙන් සැලකිල්ලෙන් අවධානයෙන් හා අවදිමත්ව සිටින කෙනෙකුටයි භාවය මුලින්ම හවුරු කරගනිමු අවධානයෙන් අවදියෙන් සැලකිල්ලෙන් සිටීමෙන් සිත යනු නිවසක් මෙදුරක් තැල්පතක් එහි අප සිටිනුයේ ඉන්දිකඩ දොරකඩ කඩුල්ල ළඟ අවධානයෙන් සැලකිල්ලෙන් හා අවදිමත්ව දොරකඩ කඩුල්ල ඉන්දිකඩ අසල බොහෝ දිනෙකු ගැවසෙනවා নানা ප්‍රකාර හැසිරීම් තිබෙන නැත්තන් විවිධාකාර සිටිවිලි ඒ සෑම දෙනාම ඔහේ සිටියාවේ ඒ අයව පිළිගන්න අවශ්‍යත් නැහැ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නැහැ එන්න කියන්න ඉන්න කියන්න ආ යන්න කියන්න අවශ්‍ය නැහැ එබඳු අවධානයකින් හා අවදිමත් බවකින් දොරකඩ සිටිය හැකි කෙනාටයි භාවනානුයෝගියා කියන්නේ කිසිඳු අදහසකට එන්න කියන්නේත් නැහැ ඉන්න කියන්නේත් නැහැ යන්න කියන්නේත් නැහැ එන්න කියන්නේත් ඉන්න කියන්නේත් යන්න කියන්නේත් උස්මට පමණයි පාරේ යන සිතවිලි නවත්තන්න බෑ නොදන්නා තැනකින් එන සිතවිලි නොදන්නා තැනකට ගමන් කරනවා ඒවා පාරිදියාවේ එන්න කීවොත් පමණයි ගෙත ගොස් ගොඩ වදින්නේ ඉන්න කීවොත් පමණයි ඉන්නේ යන්න කීවට යන්නේ නැහැ ගේ ඇතුළට එන්න කීවොත් එනවා ගෙට ගත්තොත් ඉන්න ඉන්න ඉන්න ඉන්න යම් තාක් කාලයක් කියනවද ඒ තාක් ඒ ගැනමයි හිතෙන්නේ නමුත් දැන් ඇති හිටියා යන්න කීවට නම් කියූ සැනින් යන්නේ නැහැ. සිතවිලි වලට ඇරියුම් නොකළ යුතුයි මතක් වුණාවේ මතක් වීම එකක් ගෙට ගැනීම තවත් දෙයක් ඉන්න ඉන්න ඉන්න කීම තවත් කාරණයක් එන්න කියන්නෙත් නැහැ ඉන්න කියන්නෙත් නැහැ අවධානය හා අවදිමත් බව අඩු වුණු විට පුරුද්දට පාර යන සිටිවිලි වලට අතවනා ඇරියුම් කරනවා එන සිටිවිලි වලට ඉන්න කියනවා නැවත අවධානය හා අවදිමත් බව පිහිටියාම ඉන්න කීම නවතිනවා ඉන්න නොකියන විට සිතිවිලි අතුරුදහන් වෙනවා මේ ධර්මතාවයන් අත්දැකීමෙන්ම අවබෝධ කරගනිමු සිතිවිලිත් සමග නැහැ කිසිම ඝනතෙනුවක් එන්න කියන්නේ ඉන්න කියන්නේ යන්න කියන්නේ උස්මට පමණයි මොනතරම් නිදහස් ඉස් සනසිලිදායක පරිසරයක්ද නිර්මාණය වෙන්නේ මේ පුහුණුවෙන් සිතිවිලි පාර යනවා යන බව පේනවා අතවලන්නේ එන්න කියන්නේත් නෑ ඉන්න කියන්නේත් නෑ යන්න කියන්නේත් නැහැ අමතක වීමකින් හෝ එන්න ඉන්න කීවත් යන්න කියන්නේ යන්න කීමෙන් පළක් නැති නිසා කල යුත්තේ ඉන්න කීම නතර කිරීම පමණයි. තව දුරටත් ඉන්න ඉන්න කියන්නේ නැති තැන සිතවිල්ලකට රැඳෙන්න බෑ. එන්න කියා ඕනෑකමින් ඇරයුම් කරන්නේ ඉන්න කියා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ දැන් යන්න කියා සුහදව සමුදෙන්නේ හුස්මට පමණයි. මොනතරම් ලස්සන පුහුණුවක්ද මොනතරම් අපූරු සිතුවමක්ද මේ අවධානයෙන් යුක්ත උපේක්ෂා සහගත අවදිමත් බව හොඳින් ස්ථාවර කරගත හැකි හා මනවින් ප්‍රයෝජනෙට ගත හැකි අහිංසක දවසකට නිදහස් දිනයකට සෑම දිනාටම පිරුවන් සරණයි